ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවකට මුළු දීලා ගත කරලා ඒකේ අවසාන අංකයට එළඹිලා තියෙන අවස්ථාවක් අපි මේ කාලය පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ මුල් ප්‍රදේශයේ කාලයේ මුල් කාලය මේ ධර්ම සාකච්ඡාවක ස්වරූපේ ඉතින් සඳහා සූදානම් වීමක් වශයෙන් ලිඛිත ප්‍රශ්නයක් ඉදිරිපත් කළා තියෙනවා අපි ඒකයට මුණ දීලා ඊගාවට වැඩසටහන නිමාවට පෙළ ගැහිමු. මේ ප්‍රශ්න ටික සභාගත කරන්නයි කියලා මම චන්දන මහත්තයාගෙන් ඉල්ලා ඉන්නවා. අවතරයි ගරු ස්වාමීන් වහන්සේ. ගරුතර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී හෝ පරයන්ක භාවනාවේදී මද වේලාවකින් මද වේලාවකින් එක්වරම මොලයෙන් කිසියම් සංඥාවක් පැමිණ හිත කයෙන් වෙන් වී සතිය නන්නත්තර වී යයි. විනාඩි කිහිපයකින් සතිය වඩා වඩා ගන්නෙමි. විනාඩි කිහිපයකින් සතිය වඩා ගන්නෙමි. මෙලෙසින් නැවත වඩාගත් සතියේ සිටමින් ඇය එකමාරක් පමණ සතියේ නියැලී සිටිමි. ගරුතර ස්වාමීන් වහන්සේ සතිය කැඩී යාම සඳහා අපේ මොළයෙන් යම් යම් සංඥාවන් පහළවන්නේ දැයි කරුණාවෙන් පහදා දෙන්න. ඇත්තටම සතිය කියන එක මොළයට ආවේනික මොළයට ස්වභාවික මොලේ ප්‍රිය කරන මොලේ අගය කරන චෛතසිකයක් නෙවෙයි හැබැයි මොලේම තියෙන එකක් තමයි ඒක කොන් වෙලා මුළු ගැනිලා තියෙන්නේ අසතියෙන් ප්‍රමාදයෙන් මදයෙන් ගත කරන්න හරි කැමති ජීවිතේ නමුත් මනුස්සයාගේ මොලේ විතරක් නැත්තම් අපි මේ විඥානේ එහෙම නැත්තම් හිතේ සත්‍යයිසිකේ තියෙනවා නම කවුරක්වත් වැඩ ගන්නෑ ඉතින් ඒ නිසා ඒකෙන් ඒක කොන් වෙලා ඒක මුළු ගැන්විලා මුකුලිත වෙලා ලීන භාවයටපත් වෙලා තියෙන. ඉතින් බුදු කෙනෙක් පහළ වුණාට පස්සේ කියනවා ගැලවෙන්න නම් බේරෙන්න නම් දීන එකයි මෙයාව ඉස්සරහට ගන්න කියලා. නමුත් ඔය ශ්‍රද්ධාව නැත්නම් ද්වේෂය නැත්නම් ආසාව නැත්නම් වීර්ය වගේ චෛසික කොහොමඩක්වත් කැමති නැහැ වෙන කෙනෙක් ඉස්සරහින් දකින්න. කෙලෙසෝ කුසල් චෛතසික. ඒ නිසා සතිය අර කොන් වෙලා ඉන්න සතියට මුල්තන දෙන්න සභාපතිකම ගන්න දෙන්න යන්න ගියාම අනික් චෛසික 51ම විරුද්ධව නැගී හිටිනවා. ඒ නිසා හිත ස්වභාවයෙන් අර වැඩි දිනාගේ චන්දර තමයි යන්නේ. ඒ නිසා සතියට මුල්තන දෙන්න ඉතින් යෝගාවචරයා ඒ තමන්ගේ හිතත් එක්ක ලොකු හටනක් කරලා තමයි මේක වටිනාකම කියලා දෙන්නේ. ඉතින් ඒකෙන් 99%ක්ම පරදිනවා. 99%ක්ම ඉතින් සත්‍ය දිනුනායි කියලා ලාභයක් ලැබෙන්නෙත් නැහැ, සත්කාරයක්වත් නැහැ, සම්මානයක්වත් නැහැ, සිලෝකයක්වත් නැහැ. ඒ නිසා ලාභ සත්කාර සම්මානදී ලෝක හැදෙන තණ්හා මාන දිට්ඨි වැඩෙන චෛසික ඉස්සර වෙනවා. ඒ කට්ටිය කැපී පේනවා. ඒ කට්ටිය වැඩ පෙන්නනවා. ඒ කට්ටිය අඳුර පානවා. ඉතින් අර සතිය මුළු ගැන්වෙනවා. ඉතින් මුළු ගැන්වෙච්ච කෙනෙකුට සතිය ඉස්සරහට එන්න එන්න හදනකොට එක සැරේම කවදාකවත් එන්න දෙන්නේ. ඒ නිසා ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකේ හේතු කාරණු ගන්නලා බණ කියලා ධර්ම සාකච්ඡා කරවලා කරලා ඒක කර මුදුන්පත් කරගන්න බැරි දුර්ලකම් දැකලා පසුබාහන් නැතුව කරගෙන කරගෙන යනකොට තමයි මේ සතියට නමක් කීර්ති නාමයක් චරිතයක් ගොඩනගලා දෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් ගොඩනගලා දෙන කාලේ හරිම වෙහෙස කරයි ජීවිතේ. නමුත් සතියේ ඉතින් ඒ විදිහට අමාරු තත්ත්වයන් අතරදී මුල් කරලා දුන්නොත් ඊට පස්සේ සතිය ඉන්ද්‍රියක් හෝ බලයක් බාටපත් වෙච්චාම එයා අර එතෙන්ද එනකන් දුෂ්කරතා මැද මුහුණ දෙන්න එළියට එන්න උදව් කරපු හිතට චපලකම් වලින් තොරව මායාව ගති වලින් තොරව මා මේ වංචනික ගති වලින් තොරව උදව් කරන්න පටන් ගන්නවා. එතෙන්ට එනකන් සතියට අත දෙන්න ඕනේ. සතියට පක්ෂග්‍රාහීව කටයුතු කරන්න ඕනේ. මොකද අනික කට්ටිය හරි ඡන්දයි. ඡන්දයි ප්‍රබලයි. මේ කොල්ලෙන් හරි මල්ලෙන් හරි රජ වෙන්න හදන. මන්නේ එහෙම තියෙද්දි සතිය ඉස්සරහට එන්න හදනකොට ඒ වෙහසක් තියෙනවා. ඒක හරියට නිකන් කූඩැල්ලා කොට්ට උඩ තිබ්බහම ඌ කැමති නැහැ. කූඩැල්ලා කොට්ට උඩ ඉන්න කැමති නැහැ. ඌ කැමති තෙත වෙච්ච අඳුරු තැනකට යන්න. ඉතින් ඒ නිසා කූඩැල්ලා කොට්ටයක් උඩ පුරුදු කරන්න අමාරුයි. ඒ වගේම වනචර වැද්දෙක් කියලා සභාගර කරුක කරන්න වැද්දෙක් කියලා ශිෂ්ටාචාර කරන්න බෑ ඒක දුවන්නේ ගැලේටම තමයි ඒ වගේ තමයි මේ සතිය වනචර ගතියක් නැහැ ඒව නැතුව මේ ඒ සතියට ඒ තරම්ම කාලයක් මේ මේ තණ්හාව බැට දීලා ද්වේෂයේ බැට දීලා මෝහයේ බැට දීලා සතිය කොම් වෙලා ඉන්නේ තණ්හාව නිර්දය විදියට සතියට පහර දෙනවා සතියගේ ඉස්සරහට පැනලා දෙන ගතියකුත් නැහැ. එහෙම සමාජශීලී නොවන ගතියකුත් නැහැ. හැබැයි කවදාකවත් ගුණ මම මෙහෙමයි කියාගෙන ඉදිරිපත් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ බව යෝගාවචර දන්නවනම් පණේපා කියලා සතියට මුල් තැන දෙනවා. නමුත් ස්වභාවික මට්ටමේ සතියට සද්ධාවටත් පීරිටත් සමාජීය ප්‍රඥාවත් සමතන දුන්න ගමන් සතියට වසන්ඩ බැරි විදිහට කොම් වෙනවා. මොකද ශ්‍රද්ධාවයි වීර්යය හරි ප්‍රබලයි. හරි ප්‍රකටයි. හරිම කැපිපෙන්න කැමති. සමාධිය ප්‍රඥාව ඔක්කොම එක වගේ. ඒ නිසා සත්‍ය කවදාකවත් අඳු කරන්නේ නැති නිසා කොහොම වෙනවද? ඉතින් අපි මේ සමතන දීපං කියලා සතියට කිව්වොත් උඹේ තන ඔබ හදාගන්නේ කියලා කවදාකවත් සත්‍යට හදාගන්න බෑ. මුලින් ඒකට අත දෙන්න ඕන. මුලින් ඒකට එක විදිහට කියන පක්ෂග්‍රාහී වෙන්න ඕන. සතියේ තියෙන දුරදි කියන ගතිය, ඇතුළට කුණ ඇතුළට බබලන ගතිය, කියා පාන්න නැති ගතිය, ඒ වගේම අන්ධහැරයට කැමති නැති ගතිය, මම ආයනේ වැඩි කරන්නේ නැති ගතිය, මාන්න ඇති කරන්නේ නැති ගතිය, තණ්හා ඇති කරන්නේ නැති ගතිය නිසා ඒ සතියේ සම්‍යක් ගුණවලට මුණ දෙන්න මේ මුදුන් මුදුන්පත් වෙන්න අත දෙන්න සාමාන්‍ය සූත්‍රයකින් බෑ. ඒකට බුදුමාකාර උපක්‍රමශීලී වෙන්න ඕනේ. ඇත්ත ඇත්තටම කියනවා හුඟව දෙනකොට ඕනකම තියෙනවා. නමුත් ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ මේ මේ සතියට මුල්තනදී මේ සටන කොච්චර සංකීර්ණ එකක්ද කියලා. ඉතින් අවුරුදු ගාණ කල්ප ගණන් සංසාරේ ගණන් මේ ශද්ධාදී ඉන්ද්‍රියන් වලට මුල්තන දීලා දීලා දීලා පුරුදු කරලා ඒ ඇත්ත හිතුවක් කාර්යයක්. සත්‍ය කාලේ නිස්සද්ද චරිතයක් ඇතුළට ගුණ බබලන චරිතයක් ඉතින් යා එන්නෙත් නෑ රණ්ඩු කරන්න පැත්තකටලා ඉන්නවා. ඉතින් ඒ නිසා හැමදාම පරාදයි. ඒ නිසා භාවනා කරන්න යන උගෝදෙනකොට සතියට අනුග්‍රහ කිරීමේ කටයුත්ත දන්නේ නැහැ. මොකද සතිය අඳුරන්නේ නැති නිසා. ඒ නිසා මේ වගේ මූලික හිතේ ප්‍රතික්‍රියා එන්න පුළුවන්. ඒක සාමාන්‍ය හැටි එහෙම තමයි. වැදගත්ෙක් එන්නේ ඉස්සලා ලකුණු පෙන්නනවා. ඔය වැදගත් නැති කෙනා උදේටත් වෙන හැන්දෑවටත් වෙන ඒක ගණක් නෑ. වැදගත් කෙනෙක් එන්න හදනකොට පිටිය සකස් කරනවා. ඔක්කොම සකස් වීම මේ යෝග වීම සිදු වෙනවා. ඒ වගේම තමයි සතිය යම් කිසි ජීවිතයකට ජීවිතයකට කිට් වෙන්න හදනකොට ඒ පරිසර සාධක ඔක්කොම බලලා තමයි සතිය එළියට බහින්නේ. සතිය ආවට ගියාට එළියට බහින්නේ නැහැ. ඉතින් එතකන් එයා කරන්නේ හදලා දෙනකන් ඔහේ ඉන්නවා. හදලා දීපු ගමන් ප්‍රතාපවත් විදිහට පාවඩේ උඩ පිළිවෙලට ගමන් කරනවා. කවදාවත් පස්සතිය පස්සට යන්නේ ඒක 100 200ක් විශ්වාසයි. ඇති කරගත්ත සතියක් හඳුන්වා දීපු සතියක් ඒ චිත්තසංතාණයෙන් කවදාකවත් අයින් කරන්න බෑ. නිවන් දැකලාමයි නතර කරන්නේ. සතිය පැතර රිවර්ස් ගියර් එක තියෙන එකක් නෙවෙයි සතිය. ඉතින් ඒ නිසා අපිට තියෙන මොන වෙහසක් හරි වෙලා අපිට ඕවා විප්‍රිය කරන ඇයට අපි අනුකම්පාකටේ අපෙන් අනුකම්පාව බලාපොරොත්තු වෙන අනුකම්පාකට යුතුයි කියලා හිතන පිරිසක් ඉන්නවා මේ සතිය අඳුරලා දෙන එකයි තියෙන්නේ. මුදල් දෙන්න අමාරුයි මොකද ඒ කෙනාටත් දන්නේ මේ කරගන්න සතියක් තමා විසින් කැපිපෙන චෛතසිකයක් නෙවෙයි. ඒක නිසා කොහොම වෙන්න බලන ගතිය වැඩි. එහෙම තියෙද්දිත් එයාට නිසි තැන බලෙන් අමෝරාවෙන් ලැබලා දෙන්න බෑ. ක්‍රමයෙන් ලැබලා දුන්නාට පස්සේ සතිය ඔක්කොම වැඩ බාර ගන්නවා. සමහරවිට සලකපෙන්නට අවංක සේවයක් කරනවා. චපල නැති වංචනික ධර්ම නැති. ඊට පස්සේ සද්ධාවේම පැහිය වෙන්නේ නැතුව බොතන හිටපන් කියලා කියන මට්ටමට සතිය නැගිටලා එනවා. එතකම්ම ඔය වගේ අර අනිකුත් ගුණ ධර්ම හොඳ නගුණ නුගුණ ගුණ දෙකම සතියට කෙනෙලිකම් කරනවා උලීලි පානවා උඹ නිකන් මේ කොංගලයි නිමින වැත්ත කරලා හිටපන් අපි මේකේ අයියලා කියාගෙන දඟලනවා. ඉතින් ඒක දන්නේ නැති යෝගාවචරයා සතිය පැත්ත ගන්න නැති යෝගාවචරයා උච්චර උත්සාහ කරත් පරදින සටනක් කරන්නේ. සතිය මේ තියෙන ගුණේ දැනගෙන ඒක ඒකට වගා වර්ධනය වෙන්න උදව් කරනවා කියන එක තව කෙනෙකුට තව කෙනෙක් විසින් කළ හැක්කක් නෙවෙයි. තමා විසින්ම තේරුම් ගන්න නිසා මේ වගේ මේකම මම පිළිගන්නවා කියන එක නෙවෙයි මේ කියන්නේ. ඒ සතිය හදන්න යනකොට මේ වගේ බාධක වගේක් එනවා කියන එක නම් ඇත්තයි කියන්නේ මම මේ කතා කරන්නේ. ගරු ස්වාමීන් වහන්සේ අලසකම මගහරවා ගැනීමට ධර්මයෙන් ලැබෙන උපදෙස් කීපයක් විස්තර කර දෙන මෙන් ඉත ගෞරවයෙන් ඉල්ලා සිටිනි. ඇත්තරම සම්පූර්ණ ධර්මයේ තියෙන අලසකම නැති කරන්නයි ප්‍රබුද්ධ කරන්නයි ඒක සඳහා ඉස්ලාම කියන්නේ බුදු වෙනවයි බුදිනවයි කියන දෙක තේරෙනවනේ. බුදු වෙනවා කියලා කියන්නේ සම්පූර්ණ අවදි වෙන එක. බුදිනවයි කියලා කියන්නේ සම්පූර්ණ ඉඳාගන්න. ඒකදී ප්‍රබුද්ධ වීම කියලා කියන්නේ බුදු වෙනවා කියන එක. මිනේ උබුදිනවයි කියලා කියන්නේ ඉතින් පෑන්දර මම නින්දෙන් පිබිදුනා ප්‍රබුද්ධ වුණා බුදු වුණා ඔක්කොම කරා. ආයසරන් නිදි නිදි පැත්තට පැටි පැටි නින්දට වැටෙනවනම් මදයට ප්‍රමාදයට වැටුණා. නිින්ද ගියා කියන එකයි තියෙන්නේ. ඒ නිසා මුළු ධර්මයේම අප්‍රමාද කියන මුළු ධර්මයේ සද්ධර්මයේම 84000ක් ධර්මස්කන්ධයේම ඊතාවදි කරන්න කරන වැඩක් තමයි. නමුත් මෙතන ආන්නේ බොහොම පටු අර්ථයකින් මේ වැඩක් කරගෙන යන්න බැරුව කුසීත වෙන එකට ඉතින් ධර්මයේ පෙන්ලා දීලා තියෙන්නේ සක්මන් කරන්න. ඇති වෙන්න හොඳට හිත කර්මාණි වෙනකන් සක්මන් කරලා පරියන්ගිට ගියාට පස්සේ මෙනෙහි කරන්න. නිතරම ආශාස ප්‍රසවාස වශයෙන් පිම්බි මෑකිලින් වශයෙන් කරන භාවනාව නම කියලා මෙනෙහි කරන්න ඕනේ. ඒ වගේම සක්මන් කරනකොට වම දකුණ වශයෙන් එතෙන් බලනකොට, දකිනකොට, අහනකොට මෙනෙහි කරන්න නැත්නම් පොල් ගන්නකොට, පලා කපනකොට ඒ වැඩේ කරන බව මෙනෙහි කර කර මෙනෙහි කර කර කරන්න ඕනේ නිකන් හරියට නවගුල ගැන ගණන් කර කර ඉන්නකොට හිත පිරිසිදු වෙනවා වගේ. ඒ කරන වැඩේ මෙනෙහි කර කර මෙනෙහි කර කර කිරීමට විතක්කය කියන නම සඳහන් කරනවා. විතක්කය තීන මිද්දේට ප්‍රතිපක්ෂයි. ඉතින් මේ උපක්‍රම දෙක තමයි තියෙන්නේ. දරු ස්වාමීන් වහන්සේ තමා සමත යානිකයෙක්ද විපස්සනා යානිකයෙක්දයි හඳුනාගන්නේ කෙසේද? පාදා දෙන මෙන් නැද නමස්කාර පූර්වකව ඉල්ලා සිටිනවා. ඇත්තටම මේ ආරියට මෙහෙම කියලා මෙන්න මෙහෙමයි කියලා කියා ගන්න ක්‍රමයක් ඇත්තේ නැහැ. නමුත් ආනාපාන සතියේ විතරක් ආනාපාන සති භාවනාව විතරක් ওই දෙන්නටම උදව් කරන්න පුළුවන්. අපි හිතුවොත් ආධුනික ආරම්භයේම නැත්නම් ලත්තනම පණන් ගන්න තැනම සමතපු සමත ලක්ෂණ සහිත නැත්නම් සමත උපනිශ්‍රේ සම්පatti සහිත කෙනෙක් විපස්සනා භාවනා කර්මස්ථානය කරන කරන්න ගියාම පෙට්‍රල් වාහනයකට ඩීසල් දාලා දුවන්න හදුවා වගේ අල්ලන්නේ. විපස්සනා නැඹුරේ කරන සමත භාවනා කරලා කරන්න ගියාම ගැලපෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒක නාට හරි අපහසුයක් තියෙන කොතනින්ද පටන් ගන්න කියලා. ආනාපාන සතිය දෙකටම ගැලපෙනවා. දෙකොල්ලටම උදව් කරනවා. ඒ නිසා Tamanට කොතනකින් හෝ දැන් કોઈ විදියකට හෝ මොන ආකාරයෙන් හෝ ආනාපාන සතිය භාවනා කරගෙන යන්න පුළුවන් නම් අපි හරස් වෙලා නැහැ අපි උපනිෂේ සම්පatti වලට මොකද කරගෙන කරගෙන යනකොට යම් යම් ලකුණු පේන්න පටන් අර ගන්නවා. ඊටාම සූක්ෂමව බැලුවොත් නමුත් ඒක ඒකාන්ත නිගමනයකට එන්න නරකයි. කොතනක හෝ ආනාපානේ ධාතු මනසිකාරයේ මත වෙනවනම් විපස්සනා පැත්ත තියෙනවා. ධාතු මනසිකාරයේ මතුවේ නැතුව හිත පිට යන්නේ නැතුව ආනාපානේ ඉන්න බව විතරක් හැපෙන තැනක් වැටෙන්නේ නැහැ. ධාතු මනසිකාරයක් නැත්තම් නමුත් ආනාපානේ ඉන්නවා. වෙන දැනකට හිත ගිල නැතිව දන්නවනම් නිකන් ගෙස් කරන්න පුළුවන්. උපකල්පනය කරලා මේ සමන්ත චර්චයක් කියලා. ඉතින් එහාට ඔය හිතන තරම් ලේසි නෑ. ඒ නිසා ඔය මේ තායිලන්තේ හිටපු මෑතකදී අපවත් උනේ අපේ ලොකු සාංශික වෙලා නැති වෙනකොටමයි නැති උනේ. ඒ වගේම සමවයි ශේෂාංක සමත භාවනා විපස්සනා භාවනා කියලා දෙකට ගන්න එපා. ගත්ත ගමන් කරකිනවා. පටලැවෙනවා. සතිය පැත්තෙන් ගන්න ඉවරයි. දෙකටම සතිය අවශ්‍යයි. සතියේ දෙක කවදාකවත් වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා ওই සමත විපස්සනා කියන්නේ සමාධි චෛතසිකයේ ಗುಣ විශේෂයක් විතරයි. සමාධිය ඉන්න හැම වෙලාවෙම සතිය තියෙන්න ඕනේ. ඒ නිසා තමයි මතක තියාගන්න ඕනේ සතිය වඩනවා නම් සත්‍යමත් වෙනවා නම් කොයි මොහොතේ ඒ ඒ ලැබෙන අමුද්‍රව්‍ය සතිය මේ විපස්සනාව සමතේ සමාධිය සමතේ හෝ විපස්සනා දෙකෙන් එන දේ හදාගෙන එයා යනවා. එයා යා අපෙන් උපදෙස් ඉල්ලන්න යන්නේ. ඒක නිසා සමත විපස්සනා දෙන්න අඳුර ගන්නවා කියන එක ඇත්තටම කියනවා නම් අත්‍යන්ත වශයෙන් කියනවා නම් භාවනා උපදෙස් දෙන කර්මස්ථානාචාර්යවරගේ යුතුයකම මිසක් යෝගාවචරගේ යුතුයකම නෙවෙයි. යෝගාචරක දැනගත්ත නැහැ කියලා තියෙ ප්‍රශ්නිකුත් නැහැ. මොකද එහෙම කියන්න බැරි මොකද ලෝකේ තියෙනවා සමත භාවනා මධ්‍යස්ථාන්ත විපස්සනා භාවනා මධ්‍යස්ථාන. ඒකට මම යන්න ඕන කොයි එකටද කියලා යෝගාචර දන්නේ සමත කට්ටියේ භාවනා කරන්න කෙනෙකුට කියලා විපස්සනා කතා කරුවොත් කණ්ඩ ගහලා එළවනවා. විපස්සනා භාවනා මධ්‍යස්ථාන කියලා සමත කරනකොට ඒත් ඒ වගේ කෙනෙහිලිකම් කරන. ඒක කොහටද යන්න ඕන? එතන ප්‍රශ්නයක් තියෙනවා. නමුත් යෝගාවචරය මේ හෝ ඒ භාවනා මධ්‍යස්ථාන හෝ සතිය කියන ගුණ ධර්මයට එක්කෙනෙක්වත් විරුද්ධ වෙන්නේ. ඉතින් මෙහෙත් අපි පුළුවන් තරම් බලන ඉන්නේ මේක පක්ෂයකට යන්නේ නැතුව සමත කියන්නේ නැත්නම් විපස්සනා කරන්නේ නැත්නම් සත්‍යපට්ඨාන කියන මාර්ගය දිගේ යනකොට අපිට ඕනෑම තැනකට ඕනම කෙනෙකුට අනුග්‍රහ කරන්න පුළුවන්. ඒක නිසා මේ වගේ මේ අනවශ්‍ය විදියට මේ තෝරන්න බේරන්න ගියොත් එහෙම අර අපේ තියෙන සරලකම අපේ තියෙන නිහතමානී ගතිය නැතු වෙනවා. එතන යෝගාවචරයට අවශ්‍ය නැහැ. යෝගාවචරයට ඕනලා තියෙන්නේ සතිය කියන එක නිර්වචනය කරගන්න එක විතරයි. මම හිතන්නේ ඊයේ අපි මේ කමඨහං සුද්ධ කරනකොට ප්‍රශ්න පහක් හයක්ම බැහැර කරන්න සිද්ධ වුණා. මේ සමාධි සතියේදී සමාධිය වර්ණ ගන්න ගිහිල්ලා. ඉතින් මට හිතුනේ ඒ එක එක්කෙනෙක් පුද්ගලිකව ඉන්ටර්වයුව කරන්න ගියා නම් මගෙන් කොච්චර වෙලා යනවද? කිසිම තේරුමක් නැහැ. මෙයාට කියන්න වෙන්නේ මේ සමතය හෝ සම්විපස්සනා හෝ සමාධිය ගැන කතා කරන්න එපා සතිය බලන්න කියලා. ඉතින් එක එක්කෙනා ඉන්ටර්වයුව කරන්න ගියා නම් එක්කනාට එක්කෙනෙක් කියනවා යාටත් තේරෙන්නේ නැහැ. ඔය කියන කෙනෙකුට තේරෙන්නේව නැහැ ඔයගොල්ලන්. පිරිසට තේරෙන්නේ නැහැ. එතකොට වෙන්නේ මොකද්ද? නිකම්ම ගඟට ඉනි කැපුවා වගේ කාලේ නාස්ති වීම. ඒ නිසා මේ පොදුවේ කමඨාන් සුද්ධ කරනකොට රිදෙනවා ටිකක්. තමන්ට ඕනේ විදිහට අම්මා උයලා දෙන බත වගේ හම්බෙන්න දැන් ඉතින් අපි කියන තියෙන්නේ වාඩියේ බත් කනවා කියන කාලා තියෙනවා. මිනිස්සු වැඩ කරන්න ගියාම වාඩියක් ගහගෙන වැඩ පොලේ බත් කන්න ගියාම අම්මා උයලා දෙන බත් හම්බෙන්න ඒ වාඩිය උයන මිනිහව බත් කන්න ඕනේ. ඒ වගේ මෙහෙට ගියාම ඉතින් දැන් අපි දෙන්න හදන්නේ ඉස්සරහට වාඩිය උයන බත තමයි. අම්මගේ තාත්තගේ උයන බත හම්බ වෙන්නේ නැහැ. ඉතින් නැතුව මේ විශාල පිරිසක් ගෙනියන්න බෑ. හැබැයි එතකොට අර පිරිසක් කැපෙනවා. අර මූලිකවම උපදේශ තේරුම් කරගන්න බැරි පිරිසකට අඩුපාඩුකම් සිද්ධ වෙනවා. ඉතින් ඒ ඇත්තන් අපි වෙනම තැන්වලදී භාවනා මධ්‍යස්ථාන කියලා දෙනවා. ඊට වඩා මූලික දේවල් අපි ඉගෙන ගනිමු. ඒකේ ප්‍රශ්නයක් නැහැ. මොකද මෙතෙන් දෙනකොට මෙතෙන් දෙනකොට යම් මට්ටමක් තියෙනවා කියන අදහසින් තමයි මෙහෙට ගන්න. අඩු ගන්න වෙන තැනක දවස් දෙක තුනක් භාවනා කරපු කෙනෙක් මෙහෙට ගන්න. එහෙන් පෙළ ගැහිච්ච කෙනා තමයි මෙහෙට ගන්නේ. ඉතින් අනේකම තේරෙන තියෙන කෙනා තමන් මේ මේ සාමාන්‍ය සරලව විස්තර කරලා දෙන්න පුළුවන් ගුරුවරයෙකුට කන ගිහිල්ලා ඒ ටික අහගන්න ඕනේ විස්තර කරලා නැත්තම් මෙහි ආවම පටලවෙනවා මෙහි ආවම කිය අපරාධ කාලයක් නාස්ති කරනවා මට තේරුමක් උනේ නැහැ මට කීන් දෙ තේරුනේ නැහැ භාවනා හරියෙත් නැහැ කියලා මේ කණපින්ද ගන්න ඒතකොට අපි සංවිධානය කරපෙන්න තමයි කණමිරිකන්නේ නිකන් ඉලක්කම් පුරවන්න සෙනග ගේන්න එපා කියන කෙනා භාවනා තේරෙන වැඩක් ගන්න පුළුවන් කෙනෙක් විතරක් මෙහෙට යොමු කරන්න ඕන තරම් ඉන්නවා ලයිස්ට්ුවේ. ඒ අමාරු තෝරන්න. නමුත් සංවිධායකයට පුළුවන්. එයා පුද්ගලිකව දන්නවා. ඒ කියන්නේ සංවිධායකය ළඟ තියෙන්න ඕනේ යාන්ත්‍රණයක්. මේ තරමට මෙයන් බැරි කෙනාට මූලික දේවල් ආධුනික දේවල් ඒවා විවේකීව කියලා දෙන්නත් ඕන. ඒ නිසා මම කියනවා අපේ මේ දවුලකල කණ්ඩායම කියන නමෙන් කිව්වොත් පොඩි හාමුදුරුවෝ ගිහිල්ලා කරලා තිබුණා. ඒකට නෙමෙයි ආදී සමහරු භූමිෂ්ඨෝසි කරලා තිබුණා. දැන් තමයි මට කාරණාව තේරුනේ කියලා. එහෙම කට්ටිය අවශ්‍යයි. ඉතින් මම කියනවා ඒ අපේ අර ධම්මචන්දික ස්වාමීන් වහන්සේත් ඉන්නවා. ඒ ස්වාමීන් වහන්සේත් ගෙන්න ගන්න. ඒ වගේ කීප දෙනෙක් ඉන්නවා සාමාන්‍ය ඒවක හොඳට BVQව කියලා දෙන්න පුළුවන් ඇත්ත. ඒකෝල්ල ගෙනලා ඒ තැන් වල කරලා ඒ තැන් වලින් තීරිච්ච yaadෙන්න පුළුවන් කෙනෙක් තමයි මෙහෙ තියෙන්නේ. ඒ වෙනසෝ මෙහි ඇවිල්ලා මේ මූලධර්ම ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්නයි. ඒ වෙනතු දින උපදේශපන්ති තේරුම් ගන්න බැරි කෙනෙකුටයි. එහෙම නැතුව භාවනා කරනකොට දැනෙන දේ කියා ගන්න බැරි කෙනෙකුයි ආවොත් කොන් වෙන ගතියක් තියෙනවා. විශේෂයෙන්ම පොදු කමට අනුසුද්ධ කරන්න ගිය ගමන් මොකක්වත් නැහැ ගසලම යනවා. ඉතින් අපි කරන්න දන්නේ ඉස්සරහට 100කට නගන්න හදන්නේ මේක. 100කට නගන්න ගියාම එක එක කරන්න සලකන්න වෙන්නේ. අපි තෝගේ තමයි සලකන්නේ. ඉතින් ප්‍රශ්න නම් තියෙන සමථ විදර්ශනා දෙකේ මම ඉල්ලනවා ප්‍රශ්න කරුවට යට මට්ටමකට බහැලා සතිය ගැන වග කියන්නේ. ඒකට මේක විසඳෙයි කියන එක තමයි උත්තරය. ගරු ස්වාමීන් වහන්සේ කරන දෙයට වඩා වෙන දේ හොඳයි යන්න පැහැදිලි කර දෙනෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මේ මේ ප්‍රශ්න කරුගේ වචනයෙන් මම කියන්න ඕන කරන දේ කියලා අදහස් කරන්නේ මොකද්ද කියලා. කරන දේ කියන එකෙන් අදහස් කරේ මොකද්ද වෙන දේ කියන එකෙන් අදහස් කරේ මොකද්ද කියලා කිව්වොත් මට උත්තරේ දෙන්න පුළුවන්. ඒ දෙක වෙන්නේ මගේ මගේ මගේ අදහස් ඉදිරිපත් කරන්න බැරි නෙමෙයි නමුත් ඒකෙන් ප්‍රශ්නේ විකාර ප්‍රශ්නේ ව්‍යාකූල වෙනවා සංකර වෙනවා. ඒ නිසා මේ ප්‍රශ්න කරු හොඳ ප්‍රශ්නයක් අහලා තියෙන්නේ. නමුත් පොඩි වචන ටිකක් කියනවා නම් මෙහිලා මේ කරන දේ කියන එක මම අදහස් කරන්නේ මේකයි වෙන දේ වෙන්නේ මේකයි කියලා කිව්වොත් බොහොම ගැඹීර ප්‍රශ්නයක්. මොකද ඒ දේ කියා ගන්න බැරි වුණොත් අපිට ප්‍රශ්නය මගාරලා ඊගා ප්‍රශ්නෙට යන්න වෙනවා. එනිසා මම කරුණාවෙන් ඉල්ලා හිටිනවා මේ ප්‍රශ්නේ කියපු කෙනාට. ඒ ප්‍රශ්නේ කියපු කෙනාගේ වචනේ, ව්‍යවහාරේ කරන දේ සහ වෙන දේ කියන එක පොඩ්ඩක් අපිට සබාවට තොරතුරුපත් කරන්න කියලා. ස්වාමීන් වහන්සේ මම තමයි ප්‍රශ්නේ ඉදිරිපත් කරලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේ සුබෝධාරාමෙදිත් මට මතකයි ඒ වගේ ඒ තරම් වටිනා අදහසක් මේ දේශනාව කරනවා. ඒ නිසා මම කාගෙත් දැනගැනීම පිණිස තමයි ප්‍රශ්නේ මතු කරලා තිබෙන්නේ. ස්වාමීන් වහන්සේ දේශනා කරපු විදිහට අපි හිතලා කරන හැම දෙයක්ම කෙලෙසීමට ලක් වෙලා තියෙන දෙයක්. නමුත් අර වෙන දේවල් වෙන විදිහට ඒ විදිහට තේරුම් ගන්න පුළුවන් නම් ඒක වැදගත් ගුණාංගයක් බව මම හිතන්නේ ඔබ වහන්සේ දේශනා කළා. ඒක තව ටිකක් පැහැදිලි කරගන්න ඕනේ. එහෙනම් එතකොට පොඩි ආමසෝගේ වචනෙන් විදියට කිව්වොත් නිදර්ශන දෙකක් මට දෙන්න. කරන දෙයට නිදර්ශනයක් මේක වෙන දෙයට නිදර්ශනය මේකේ කියලා මේ දෙක ඉදිරිපත් කරන්න කියලා මම කරුණාවෙන් ඉල්ලා හිටන සාකච්ඡාවක නාමයෙන්. ස්වාමීන් වහන්සේ මට මතක විදිහට සුබෝදාරාමයේ ස්වාමීන් වහන්සේ අර කුඹියක් වගේ යනවා නම් ඒක නිකන් මේ ඒක යත් මේ වෙන දෙයක් ස්වාමීන් වහන්සේ ඒක අයින් කරන්න නැතුව තමන්ට ඉවසීමෙන් ඉන්න පුළුවන් නම් අදහසක් මම හිතන්නේ මට මතක විදිහට නම් ඒක තව ටිකක් දැනගන්න. ඔය ඒකට කියන්නේ භාවනා කරගෙන ඉන්නකොට සමාහට ඇඟ දිගේ කූඹි දුවනා වගේ දැනෙනවා. ඒක වෙච්ච දේ නේතන. නිසා වෙන දෙයක නිදර්ශනයක් හරි. ඒකට කරන දේ පිළිබඳව නිදර්ශනයක් වශයෙන් මොකද්ද කියන්නේ? මේ දෙක වෙන් කරලා පෙන්වන්න හදන්නේ මම මේ සමා අපේ සාකච්ඡාවට වෙන දේ තමයි තමන් භාවනා කරගෙන ඉන්නකොට ඇඟේ කූඹි දුවනා වගේ දැනෙනවා. ඒක තමන් දන්නෙත් නෑ. ඒ තමන්ට වෙච්ච දේ. කරන දෙයකට නිදර්ශනයක් මොකද්ද කියන්න පුළුවන්. ඒකට ස්වාමීන් වහන්සේ රයින් කරන්ට වගේ හදන එක කරන දෙයක් කියලා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට බැලුවොත් එහෙම භාවනා කරගෙන යනකොට හෝ එදිනදා ජීවිතය හෝ සක්මන් කරනකොට චේතනාවක් ඇතුව වෙන දේ සහ චේතනාවක් නැතුව කියන එක තමයි ඔය මේ භාවනා පාරිභාෂිත શબ્ද මාලාවේ වචනේ. ඒක ගොඩේ භාෂාවෙන් කියන්නේ කරන දේ සහ වෙන දේ කියලා. එහෙම නැත්නම් දාක්ෂණික වචන කියතකේ සචේතනික අචේතනික අවිඥානක සවිඥානක සම්පජඤ්ඤ අසම්පජඤ්ඤ නෑ සම්පජඤ්ඤේ අසංස්කාරික සසංකාරික කියන. ඉතින් මේක හරිය අමාරුයි මේ තාක්ෂණික වචෙන් ගිහ ගමන් ඔක්කොමලා පුදිය ගන්නවා. ඔව් අපිට තේරෙන්නේ අපි ආවේ ඕකට නෙවෙයි අපි සෝවන් වෙන්න ආවේ මේ ස්වාමීන් වහන්සේ පාළි උගන්වන්න හදනවා කියන්නේ. ඉතින් ඒකයි මම මේ ප්‍රශ්න කරුගෙන් අහන්නේ කරන දේ කියන්නේ මොකද්ද වෙන දේ කියන්නේ මොකද්ද? ඒ අපි භාවනා කරන යනකොට සද්ද ඇහෙනවා, හිතවිලි එනවා, වේදනා දැනෙනවා. ඒකකින්වත් කෙලෙස් සිද්ධ වෙන්නේ නැහැ. ඒවා නොසලකා යන්න පුළුවන් තරමට භාවනා දියුණු. අපි ඒ වෙනුවට මේ භාවනාව දියුණු කරගන්න ඕන හයියෙන් හුස්ම ගන්න ගියොත් ආයාසයෙන් හුස්ම ගන්න කිව්වොතින් තන්නේ කර ඔළුව එකක්මක් ඇදලා ඉස් එකක්මක් ඇදලා විසුරට එක තමයි වෙන්නේ. ඒ කියන්නේ භාවනා කරන්න හදනවා. හුස්ම දිහා බලන්න කියලා තියෙන ඉබේ වැටෙන හුස්ම දිහා බලන්න. හුස්ම ඒ සඳහාමත් දැන් පේන්නේ නැති වෙනවා මේ හුස්ම වැඩි කර ගන්න ඕන කියලා පිඹින්න පටන් ගත්තොත්. එහෙම නැතුව සක්මන් කරනකොට કૃත්‍රිමව කරන්න පටන් ගත්තොත්. වෙන දැවිදින් වේගි නැතුව. ඉතින් හැම එකකින්ම අනවශ්‍ය කායික මානසික භාවනාවේ ප්‍රශ්න තුනක් පයනගෙන. ඒ නිසා සිදු වෙන දේ බලාන ඉන්න එක තමයි අපි යටත් වෙනවා කියලා කියන්නේ. නිහතමානී කියලා කියන්නේ. නේ නේ මට ඕන දේ මං කරන්න හදනවා කියන එක තමයි චේතනාපූර්වකව සචේතනිකව සවිඥානිකව කරන්නේ. ඒ වගේම අනිවාර්යයෙන්ම සබ්බේ සංඛාරා දුක්ඛ සබ්බේ සංඛාරා අනිච්ච. අනිවාර්යයෙන්ම දුක පිණිස පිටිනවා. අනිත්‍යව දුක පිණිස පිටිනවා ඉතින් මොන කරන්නේද වෙච්ච දෙන්නේ. ඒ නිසා හිත තමා රැකෙන්නේ. දෙකේම දුකයි කරලත් ඉල්ලගත්ත දුක ඒක දඩයක් නඩුවක් වෙනවා. වෙලා ඉබේ වෙලා වදුගේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් මොනව කරන්නේ? දිගින් දිග වෙච්ච දෙයට වෙච්ච දෙයට එන්න සීරද කියලා එන එකයි තියෙන්නේ. ඉතින් මේක සම්බන්ධව මම කැමති මේ සභාවේ අයට මේක තේරෙනවද කියලා දැනගන්න. කරන දෙයි වෙන දෙයි කියන එක කියන එක තේරෙනවද? එහෙම නැත්නම් මේ ඒක තීරුම් ගන්න පුළුවන් සචේතනික අචේතනික කියන එක නැත්තම් මේ මේ භාවනා කරන්න නැලෙමේ අනවශ්‍ය ප්‍රශ්නයක් අපි කතා කරගෙන යනවා කියලා හිතනවා. තේරෙනවා. කියලා දෙන්න කියන්නේ මට කියලා දෙන්නයි කියලා මං කියන්නේ මේ කියන ප්‍රශ්නෙට මට කියන්න කරන දේ වෙන දේ කියන එක තේරෙනවද කියලා. තේරෙනවනේ මොකද්ද නිදර්ශනයක් කියන්නේ තමන් එදිනදා ජීවිතයේදී භාවනාදී කර මේ දේ මම කරනවා මේ දේ මට වෙනවයි කියලා මොකද්ද නිදර්ශන ඉල්ලුවොත් කොහොමද කියන්නේ? ඒක වෙන දේ. එතකොට ඒකට නිදර්ශනයක් වශයෙන් නැත්නම් සාපේක්ෂව තමන් නොකල යුතු දෙයක් තමයි. නමුත් කරන දේවල් ගැන කිව්වොත් මොකද්ද කරන්න කියන්න පුළුවන්. ඔව් ඒක මම කියපු එකනේ දැන්. මම කියලා දීපු නිදර්ශනේ නේක ඊට අමතර ඒකට ලකුණු හම්බෙන්නේ නැහැ දැන්. මේක ආසින් උස්මත් කරන්න යන්න එපා. ඒ වෙනුවට අපි සමාජයට අර කිව්වගේ කූඹිය පිහඬ හදනවා. එතන නැගිටලා යන්න හදනවා. ඒ කරන හැමදේම හිතලානේ කරන්නේ. හිතලා කරන හැම දෙයකින්ම අකුසල් අකුසල්ම කියන්නේ බෑ සංස්කාර රස. ඒ සංස්කාර හැම එකක්ම සංසාරෙ දික් වෙනවා. ඒ නිසා පරිේශන මට්ටමින් අපි බලනවා අනුගාන විනාඩි 5ක් 10ක් මොනවත් නොකර වෙන දේ දිහා බලන්නේ. ගන්නත් පුළුවන් වෙලාවක් තියෙනවා. ආශ්වාස ප්‍රශ්වාස උවමනාවෙන් ගන්නත් පුළුවන්, ඉබේ වෙන්නත් පුළුවන්. ආශ්වාස ප්‍රශ්වාස තියෙනවා ඉච්ඡානක පේශින් සහ අනිච්ඡානක පේශින් කියලා දෙකෙන්ම කරන්න පුළුවන් එකක්. මෙතනදී බුදුරජාණන්සේ අදහස් කරන්නේ අනිච්ඡානක පේශින්ගෙන් කියන්නේ ඉබේ කරන ආශ්වාස ප්‍රශ්වාසය. දන්නති කෙනා කරන්න හදනවා. කරන්න ගිය කෙනාට ඉසේකක් වෙනවා. කරන්න ගිය කෙනාට හොස් හොස් ගාලා දඟලන්න පටන් ගත්තාම ඉසේකක් වෙනවා. වේලෙම පිටිපස්සේ වේදනාව එන්න පටන් ගන්නවා. ඒකෙන් අදහස් වෙලා තියෙන්නේ වෙන ආනපානයක් දිහා බලනවා නෙවෙයි සිද්ධ වෙන ආනපානේ බලන එක නෙවෙයි ආනපානේ කරනවා. ඒක කියන්නේ නයි පිඹිනවා වගේ පිඹින්න පටන් ගන්නවා. ඒක අගේ කරන්නේ නැහැ. ඒකේ පුළුවන් තරම් වැලකිලා කටයුතු කරන්න ඕනේ සිද්ධ වෙන්න ඇරලා අර මේ සබකෝල ගති නිසා සමානලාට හරියට පටලවෙනවා මේක කරනවද කරනවද හොයාගන්න බෑ. කෙටිච්චවයි. එතන කරනවා වුණත් කමන්නේ. කරන දෙයට සාදු කියන්නේ යන්න එපා. කරන දෙයට සාදු කියන්නේ. කරනවා නම් හිතගන්න වැරද්දක් මේ සිද්ධ වෙන්නේ. ඒකේ වෙන්න අරින්න වෙන්න වෙන්න වෙන දේ හොඳයි කරන දෙයට වැඩිය. එදිනෙදා ජීවිතේ උනත් ඒක පුදුමාකාර නීතියක් තමයි. සිදි වෙන දේ වෙනස් කරන්න යන්න එපා. ඒක වෙනස් කරන්න ගිය ගමන් අපි මේ ගඟක් උඩහට හරවනවා වගේ. අපිට කරන්න තියෙන්නේ මේ එළඹින දේට අනුව හැඩ ගහනවා මිසක්කා. දේවල් අලුතෙන් වෙනස් කරන්න ගිය ගමන් ඒ දේ හරි ගියත් තරතුනත් වගකීමක් වැටෙනවා. ඒක නිසා ඉස්සල්ලාම බලන්න ඕනේ සිදුවෙන දෙයට හැඩ ගහෙන්න මට පුළුවන්ද? ආනපානේදී කුරුසුණත් සියුමුණත් මිය ප්‍රිය වුණත් අප්‍රිය වුණත් ළඟ වුණත් දුර වුණත් මනාප වුණත් අමනාප වුණත් බලාගෙන ඉන්න පුළුවන්ද? ඒ කෙරෙන දෙයට අවදියෙන් කෙරෙන දේ අනුව උපරිම දක්ෂතාවය ඇති කරන කරන දේ සම්පූර්ණ භාවනාවට නගා ගන්න ක්‍රමයක් තමයි දැකපු දේ දැකපු පමණින් නැතර කරන්න කියන්නේ. ඇහිච්ච දේ ඇහිච්ච පමණින් නැතර කරන්න කියනවා. දැනෙච්ච දේ දැනෙච්ච පමණින් නැතර කරන්න හිතිච්ච දේ හිතිච්ච පමණින් නැතර කරන්න ඒකත් එක pore බදන්න යන්න එපා ප්‍රතික්‍රියා කරන්න යන්න එපා ඒකම අනිත් පැත්තෙන් කියනවා යමක් දැක්කට පොට්ටෙක් වගේ ඉන්න පුරුදු වෙන්නේ කියලා යමක් ඇහුණට බීරෙක් වගේ ඉන්න පුරුදු වෙන්නේ කියලා යමක් නම් දැනුණට නායට දිවට කයට දැනුණට නොදැනිච්ච කෙනෙක් මේ අංශභාග වෙච්ච කෙනෙකුට වගේ ඉන්නේ කියලා. ඒ සිද්ධිය පිළිබඳ ඥානෙ තිබුණට මෝඩයෙක් වගේ ඉන්නේ කියලා. නැගිටලා ගහන්න පනින්න හිතුණට කොන්ද අමාරු විනියක් විතර හැසිරෙන්නේ කියලා. නැත්තම් මලමිණියක් වගේ ඉඳලා සිද්ධිය සම්පූර්ණයෙන් අවදියෙන් ඉඳ ප්‍රතික්‍රියා කරන්න යන්න එපා. මේකෙදි උගෝදෙනෙක් හිතනවා 100 100ක් දවස පුරා කොහොම කරන්නද? ඇත්තටම කරන්න බෑ. නමුත් විනාඩියක් දෙකක් දවසකට සුළු වෙලාවක් මේක කරලා බැලුවොත් පෙනේ මේ වෙලාවේ සුද්ධ ලාභයක් විතරයි තියෙන්නේ. කරන්නෙක් නෑ සිදුවෙන දේ දිහා බලන්න. නිකන් හරියට ටීවී එක දාලා ටෙලි චිත්‍රපටයක් යද්දී නැත්නම් නාටකමක් බලනකොට තමන් ඉන්න ආසනයේ ඉඳගෙන මේක දිහා බලන ඉන්නවා මිසක් තමන් රඟපාන්න යන්නේ නෑ. ආශ්වාස කරන වෙලාවේදී ආශ්වාසයේ හිත යනසු පිට යනවන්නා උපක්‍රමයක් වශයෙන් මෙනෙහි කිරීම කරනවා හොඳම එක තමයි මේ උපක්‍රම නැතුව ආශ්වාසය දැනගන්න පුළුවන්. ඒකට එතකොට මෙනෙහි කරන එක කරන එකක්ද කරන එකක්ද කරන එකක් නේ. ඒක අර හිත පවත්වාගෙන යන්න බැරි නිසා බලත ගැනීමට උපක්‍රමයක් වශයෙන් පාවිච්චි කරනවා. ඒක නිසා හොඳම දේ තමයි මම හම් වෙච්ච වෙලාවක බලන්න ඕනේ ආශ්වාස ප්‍රශ්වාසවත් ගන්න නැතුව හොඳට විවේකී වාඩි වෙලා ඇතුළට හිත දාගෙන මොකද්ද වෙන්නේ කියලා බලන්න ඉන්න ටිකක් කරලා ඉඳගෙන ඉන්න බව පේනවද සද්ද ඇහෙනවද හිතවිලි එනවද වේදනා දැනෙනවද ආනාපාන දැනෙනවද ඒක තමයි මම හිතන ජීවිතේ වැඩිම පින් කරගන්න වෙලාව කියලා. මොකද මොනම පවක්වත් නැන්නේ. මොන විදිහකින්වත් පවසිත වෙන්නේ නැහැ. කර්ම රැස් වෙන්නේ නැහැ. සංස්කාර වෙන්නේ නැහැ. ඒ නිසා ඒකට මේ මේ ඒ ගඳ කිලිය වුණත් එකයි, ඒක වැසි කිලිය වුණත් එකයි, ඒක ඉඳගෙන හිටියත් හොඳයි, ඒකට හිටගෙන හිටියත් හොඳයි, ඒකට ඇවිදිද්දිත් ඕන ඉරියව්වක ඉඳලා බලනවා හිත ටික අමුතේ කලාව වෙන්න ඇරලා මොකද්ද මේක ඇතුලේ සිද්ධ වෙන්නේ? ඉතින් බොහොමත්ම කලාතුරකින් කෙනෙක් හිතන්නේ ඒක කුසලයක් කියලා. ඒගොල්ලෝ හිතන්නේ මේට වැඩිය හොඳයි මල්වට්ටියක් අතේ තියාගෙන රුවන්වැලි සාය වැටේ සාදු සාදු කියන තිබ්බනම් හොඳයි කියලා හිතන්නේ. අදිටිලි කොච්චර ලේසි දෙච්චර දඟලන්න ඕනෙත් නැහැ යන්න ඕනෙත් නැහැ ඉන්න තැන රුවන්වැලි හැයක් කරගන්න. ඉන්න තැන බුදුගයක් කරගන්න. ඉන්න තැන ගඳ කිලියක් කරගෙන ඒක දිහා සාවධානව බලනවා කිසිම දැඟලීමක් කරන්න නැතුව. දඟලන්නෙත් නැහැ. දැඟලෙන්න අරින්නෙත් නැහැ බලාගෙන ඉන්නවා මැරිච්ච කෙනෙක් වගේ මේක දිහා බලාගෙන පුළුවන් නම් ඉතින් ලොකුම තපසක් තමයි ඒක. ඒකට ලොකු ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනේ. නිවන කියන එක පිටතනක් මේක තියෙන්නේ මම දැන් මෙතන. ඒක අපෙන් අයින් කරන්න පුළුවන් జగතෙක් නෑ නව තමන්ගේ තියෙන අමනකම නිසා මෝඩකම නිසා අපි වෙන වෙන තැන්වල හොයන්න ගියාම කවදාකවත් මම දැන් මෙතන කියන එක අහුවෙන්නේ නැහැ. මම දැන් මෙතන දැන ගන්න අපිට මීට වෙඩි මුකුත් ඕනෙත් නැහැ. මේ ලැබිලා තියෙන රෙදි අමතර මොනවද ඕන කරන්නේ? ආන්න ඒකට අපේ අවධානය යොමු වෙන්න ඕනේ. මානසිකාර යොමු වෙන්න ඕනේ. යොමු වෙලා දැනටමත් මේ තියෙන දෙයට වැඩිය හොඳ දේ ගන්න ගිහිල්ලා මේ අනාගන තියෙනවා. මේ දැන් තියෙන එකේ වටිනාකමක් නැහැ. මේට වඩා හොඳ එකක් ඇති. වැඩි දක්ෂකමක් ඇති කියලා පැහැෙන්න හදලා අර වර්තමාන මොහොතත් අවුල් කරගන්නවා. ඒ නිසා කොච්චරක් කල්යයිද අපිට කොච්චරක් පුහුණුවක් ඕන වෙයිද නිකන් ඉන්නේ නිකන් ඉඳ කියන්නේ රෙදි නැතුව ඉන්නවා කියන එක නෙවෙයි මම මෙතන අදහස් කරන්නේ. මේ දඟල නැතුව වෙන දෙදියා බලන්නේ. ඒක බෑ. ඒක ලොකු උංගක් දිනුනාට පස්සේ තමයි කෙනෙකුට තේරෙන්නේ. ඒ සඳහා ඉල්ලපුති ඔක්කොම හම්බෙලා තියෙනවා. බුද්ධෝත්පාද කාලේ හම්බෙලා තියෙනවා. මනුස්සාත්ම භාවය හම්බෙලා තියෙනවා. ඇහැ කන දිවනාසය තියෙනවා. බණත් ඇහිලා තියෙනවා. සත්පුරුෂයත් ඉන්නවා. පැවිද්දක් තියෙනවා. නමුත් අපි හිතනවා අපිට මේ තාම කමටහනක් දෙන්න කවුරක්වත් නැහැ නේ. ආශිර්වාද ලැබිලා නැහෙනේ. අරක නැහෙනේ මේක නැහෙනේ කියන. ඒ මොකද මේ කරන දේ සහ වෙන දේ අතර වෙනස අඳුරන්නේ නැති නිසා. කවදාකරි අඳුනගත්ත දවසේ යාට තේරෙනවා මේ අවුරුදු 2600 ක පහුවෙලා බුද්ධ ශාසනය ඉක්මුණයි කියලා කිසිම පාඩුවක් නැහැ. වර්තමාන මොහොත අඳුරන මිනිහට. ඒ ශාසනය කල් යනවා කියලා දෙයක් නැහැ. නමුත් අපි අර මොනද කරන්න දඟලන ගතිය තියෙන තාක්කල් මේ විශේෂයෙන් භාවනාවේදී ඉතින් ඒ තාක්කල් අර අනාකූල ප්‍රවාහය නිතරම ආකූල වෙනවා. පැහැදිලියට යන්නම දෙන්න බොර කරගන්නවා. ඉතින් ඒකදී දෙවන්නේක් සම්බන්ධන තමයිම තමයි කරන්නේ නිසා පුළුවන් තරම් බලන්න ඕනේ විවේක වෙන්න. විවේක වෙලා ඇතුළට හිත දාගෙන වෙන දේ දිහා බලන්නේ. ඉතින් ඒක ඒක තියා ඒක අමාරු වැඩක් නෙමෙයි ඒක ලේසි වැඩක් මේ මූල ධර්මානුකූල නමුත් මේ කරන දේ සහ වෙන දේ වෙන් කරලා අඳුර ගන්නවා කියන එක ලෝකෝත්තර වැඩක්. තේරෙන්නේම නැහැ. ඒක ඒක මට මට තේින්න විදිහට අමාරුම දේ තමයි මේ දේ වෙන් කරන එක. ඒක ගම් වචනාර්ථයෙන් බැලුවොත් මූල ධර්මාර්ථයෙන් බැලුවොත් පින්තාමේ පැසෙන් බැලුවොත් බොහෝම ලේසි වැඩක්. මොක කෙරුවවතින් බැලුවොත් කරන්න බැරි වෙනවා. මොන විදියෙන්වත් පැමිණි දුක් පැණි රහයි කියලා කරබනින්න බෑ අපිට. අපි ඒක හැඩ වැඩ දාන්න හදනවා. ආලවට්ටම් කරන්න හදනවා කියලා ඒකට කියන්නේ. ඒ ඒ වැඩේට තමයි සංස්කාර කියලා කියන්නේ. මේ තියෙන එක තියෙන විදිහට නැත්නම් මේක සකස් කරන්න හදනවානේ. ලස්සන කරන්න හදනවානේ. කාර්යක්ෂම කරන්න හදනවානේ. ප්‍රගමණය ප්‍රගතිශීලී කරන ඒ හැම තැනකදීම උලක් යනවා. මේ තියෙන දේ පිළිගන්න බැරුව තියෙන දේ වටිනාකම දන්නේ නැති කෙනාට යාර කියන්නේ අත්‍රිච්ඡතාවය කියලා කොච්චර ලැබුණත් නැති. ඒ නිසා භාවනාවට යන මිනිස්සයා එකයි ඊ ධර්මදේශනාදී කිව්වේ. එයා අරණ්‍යයට යන්න ඉස්සර වෙලාම දුක්ඛ මූලයට යන්න ඉස්සරලම ශූන්‍යාකාරයට යන්න ඉස්සලම තේරුම් අරගන්නවා මම කිව්වනම් මගේ කිව්වනම් ඔක්කොම තුච්චයි රිත්යි. එහෙම දන්න කෙනාටයි අරණ්‍යයෙන් වැඩ ගන්න පුළුවන්. නෑ මම අරණ්‍යයට ගිහලා මම මෙහෙම කරනවා මෙහෙම කරන්න ගිය එකන ඉන්දියාවේ ගිහලා ධාතු ගේන්න ගියේ කරාට වෙච්ච දේ තමයි සිද්ධ වෙන්නේ. එයාගේ ධාතු ටික තමයි ගේන්න වෙන්නේ අපිට. අපි අමතකයේ බලද්දී අපි නාසාද්වේ අපිට කිසිම දැනෙන තැන සිත පිටලාගෙන උස්ම ඉහළට යනවත් පහළට යනවත් ඒක ඒක තේරුම්මගේ තන අපි තියාගෙන ඉන්නේ සාමාන්‍ය සමස්තයේ ඇතුළේ ධාතු කියන්නේ ඒක තමයි ඇතුළට තියෙනවා කියන්නේ නැත්තම් රූප බලන්න පිටට දුවනවා ශබ්ද අහන්න පිටට දුවනවා ගඳ පිට දේවල් ගඳ බලන්න හදනවා පිට දේවල් රස බලන්න හදනවා පිට දේවල් පහස ලබන්න හදනවා ඔක්කොම පිට යනවා මේ ස්වභාවයෙන් Taman ඇතුළේ වෙන දේ බලන සිටීමක් ඇතුළට දැමීමක් තමයි එනිසා ආනාපාන දිහා බලන එකට ආනාපාන කරන එක නෙමෙයි කෙරෙන එක දිහා බලනවනම් මම ඒක ඒක තමයි අදහස් කරන්නේ ඇතුළට හිත දාගෙන ඉනවයි කියලා දැන් මුස්කු දිගේ සම්මලඩ දිගේ යන්නේ නම් ඒ සම්මස්තම් පෙරේ නඩන කාරියෝ කියන්නේ නැහැ ඒත් භාවනා ඇතුලේ. ඒක හොඳයි. තාම යාගේ හොඳයි. නමුත් මේක නොකල යුත්තක්. ඉතින් එක තැන තියෙන එක හොඳයි. තවදුරටත් ඇතුලට දඟලන යන්න හදනකොට. මොකද ආනාපානෙ ඉන්නවා කියන්නේම ඇතුලට හිතීමක්. ඒ කියන්නේ භාවනා මානසික භාවනා පරිභාෂා සම්ප්‍රමාණ කියන්නේ ආධ්‍යාත්මික. බාහිය. ආධ්‍යාත්මික කියලා කියන්නේ Taman අත්දකින වර්තමාන වශයෙන් අත්දකින දේ ආධ්‍යාත්මික දෙයක්. ඒකේ හිත තියෙනවා නම් ඇතුලේ තමයි. ඒක ඇතුළට ඇතුළට යන්න පුළුවන් පිටට යන්න පුළුවන් මොකද අපි ගත්තේ ලොකු අරමුණක් නේ මුළු කයම නැත්තම් ආනාපානේ ඒක ඇතුළේ යහට මෙහාට යන්න පුළුවන් නමුත් මල්ල ඇතුළේ ඔක්කොම සෙල්ලම් ටික යන්නේ ලකුණු ලැබෙනවා යාට නෝ රූප බලන්න යනවා කියලා කියන්නේ සද්ධාහන්න යනවා කියලා කියන්නේ ගන්ධ රස කියලා කියන්නේ සම්පූර්ණ බාහිර දෙයක් ඊට පස්සේ අන්තිමට ඒ රූපේ බලනවා මිසක් මේ බලන තමන් අමතක වෙනවනේ ඒකට රූපේ රස නිසා. දැන් මේක ඇතුළට ගියේදී ඒක දැක්කට ආස්වාද ප්‍රසවාස උණුසුම සිචිලස ඇතුළට යනවා එනවා වගේ දැක්කට ඒකේ නන්නත්තර වෙන්න තැනක් නැහැ. ඒ මල්ල ඇතුලේ ඔක්කොම තියෙනවා. ආන්නේ ඒ දෙක වෙනස. එතන නැත කතා වෙන්නේ අජ්ජත් බහිද්දා කියන මේ අදහස ආධ්‍යාත්මික සහ බාහ්‍ය කියලා මේක සඳහන් කරනවා. ඒකේ විස්තර ගොඩක් තියෙනවා නමුත් ස්වභාව සිද්ධිය Tamanට අත්දකින්න පුළුවන් දේ වර්තමාන වශයෙන් අත්දකින දේ ආධ්‍යාත්මයි කියලා කියනවා. බාහිර වස්තු සම්බන්ධ කර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කරගෙන කරන වැඩේට කියනවා බාහිරට හිත යනවා කියලා. ඒ ඊට පස්සේ ඇතුළට ගත්තට පස්සේ ඒක ඇතුලේ හිත දඟලන්න හදනවා කමන්නේ. දැන් මල් ඇතුලේනේ. කූඩුවට කුරුල්ලේ කල්ලලා දාගත්තට පස්සේ කූඩුව ඇතුලේ මැරෙන්න දඟනවා. අපිට ප්‍රශ්නයක් නැහැ නේ මෝ දවසට විකර වෙනවා කවදා හරි. ඌ කුරුල්ලට පුළුවන් උන දඟලන්න තියෙන කවදාකවත් දඟලන්න තු ඉන්නේ නැහැ. මොකද ඉඳලා නැහැ නේ කූඩුවක් ඇතුලේ. ඒ හිත ඇතුළට දාපු ගමන් නගලනවා. අර පළවෙනි ප්‍රශ්න කිව්ව ආනාපානිය යන්න හදනකොට සතිය පිටිනනට විරුද්ධව හිත ක්‍රියාත්මක වෙනවා. ඒ මොකද අර ගිනාපු ගමන් කූඩුවකට දාලා වහපු ඉඳා. ඒක වළක්වන්න බෑ. ඒක ඇති. නමුත් අන්තිමර කුරුල්ල කොහොම හරි කූඩුවට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හරි කීකරු වෙන්න වෙනවනේ. ඒක වෙන දෙයක්. මේ මේක මේ සාකච්ඡාවේදී අපි තේරුම් අරගන්න ඕනේ මේක මේ කිසිම ආගමක් ධර්මයක් නෙවෙයි මේ සාමාන්‍ය බුද්ධියක් අපි මේ කතා කරන්නේ. මේ ලෝකේ තියෙන සාමාන්‍ය වචනයක්. ඉතින් ඒක තේරුම් ගන්න නැතුව අපිට මේ පටිච්චසමුප්පාදේ අනිච්ච අවිජ්ජාපච්චය සංඛාර සංඛාරපච්චය විඥාන විඥාන පස්සේ අනාම රූපං කිය කිය හිටියට මොකද වෙන්නේ කියලා හිතන්නේ. මොකක්වත් නැහැනේ. චෙච්චේ ඒගොන පංචස්කන්ධය අනිච්චං දුක්ඛං අනත්තං දුක් විතරක් මේ කේසාලෝමානකාදන්තාන චංගික හිටියට මොකක්ද හම්බෙන්නේ? විශාල බරපතල වාක්‍යයක් හදාන ගියෝ කිව්වා හිටිය කියලා මොකක්ද හම්බෙන්නේ? මම කියන්නේ මම බලන්නේ ගොඩක් අර ප්‍රශ්න තියා විපස්සනා වැත්තේ මේ වෙන හුස්මවත් පේන්නේ නැහැ. ඉඳගෙන ඉන්න බව පේන්නේ නැහැ. ඒ මොකට කොයිදෝ තීන එකක් අරගෙන යට ගහන්න හදනවා. ඒ ඒකයි බොනවයි දෙක අතරේ මට කිසි වෙනසක් නැහැ. අරක්කු බොනේ එකයි ඒකේ කිසි වෙනසක් නැහැ. මොකක් හරි හිත මත් කරගෙන ඉන්න හදනවා මිසක්. ඊට වඩා උඟක් වෙනස්. ඇතුළෙන් පිට වෙන හුස්ම දක දක ඉන්න එක. බොරු නෙවෙයි නේද? අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. ඒ නිසා තමයි අපි පිට දේවල් බල බල ඉන්නේ මේවා දකින්න නැති වෙන්නේ. අසුරත බැලුවොත් දකින්න හොඳ දෙයක් නැහනේ. තියෙන්නේ කොට දාපු මාළු වගේ ගැහෙන එක. ඉතින් ඒ නිසා අපි අනුන්ගේ වේදනා බල බල ඉන්න කැමති. බුදුහාමගෙන කෙලවරක් නැහැ ওই වැඩේ. අසුරත බැලුවා හොඳක් නැහැ. ඒකෙත් පිළිසින දුක තමයි. නමුත් ඒ දුකේ ඇතුළට ගියාට පස්සේ ආය යන්න පටන් නැන්නේ මල්ල ඇතුළේනේ. ඉතින් අපි හිතනවා ඊට වැඩිය තමන්ගේ ගෙදර මරගා తీරුණා කමන්න ලෝකෙට පරකාදයට ගිහිල්ලා සාමාන්‍ය යෝජිතයන් වශයෙන් එහෙම නැත්නම් සාමදාන විංශකාරවරු වශයෙන් අල්ලපු ගෙදර ඒව රකින්නවා තමන්ගේ ගෙදර මරගා. ඒක තමයි ගොඩනෙක් කරන්නේ මේ ප්‍රශ්නේ පැනලා යෑම සඳහා. මේක පරම සත්‍යයක් ඔය කතා කරන්නේ. බින්දට වැඩිය හොඳට කය දිහා බලනකොට කයේ නොතිබිච්ච අංග චංචල කම්පනකම් ගැටලු ප්‍රශ්න රාශියක් එනවා. ඉතින් අපි හිතන්නේ එහෙම නෙමෙයි මේ ගිය ගමන්ම අපිට මේ රත්තරන් මුතු මැණික් වගේ දේවල් හම්බ වෙයි කියලා ප්ලැටිනම් මොකක්වත් හම්බ වෙන්නේ නැහැ. ඇතුළට ගියාට හම්බ වෙන්නේ මේකේ තියෙන අසුචි. අසුචිනෝ පච්චවික්කති. මේ කේසාලෝමනකා දන්ත දෙතිසක් අසුචි දකින්නේ අපි. ඉතින් ඒ නිසා අපි දැන තමන්ගේ අසුචි බලනකට වැඩිය හොඳ අනුන්ගේ අසුචි බලන එක හොඳයි කියලා අනුන්ගේ කුණු හරුව බල බල ඉන්න එකයි තියෙන්නේ. ඒ නිසා යෝගාවචරයට කියලා ඇතුළ දැක්කයි කියලා මොනම සුබයක්වත් නැහැ. නමුත් කොහොම වුණත් මේ භාවනා කරන කෙනා හෝ නොකරන කෙනා මරණ මොහොතේ යොතෙන්ට නැවටෙන්නේ. එතකොට අසුබේ දැක්කම මොකද වෙන්නේ? මෙතෙක් අන්න හංගංග හිටියා අනුන්ගේ දේවල් බල බල හිටියා. ලෙඩ වුණාට පස්සේ මරණයට ගියාට පස්සේ වයසට ගියාට පස්සේ ඕකමනේ දකින්නේ. එතකොට මරණයට හපන් මේක. ලෙඩ වුණාට හපන් මේක. වයසට ගියා හපන් මේක. ඊට පස්සේ මේ මාසෙට කරදර දෙකයි. කලින්ම දැකලා තිබුණා මේක ඇතුලේ බලනකොට මේකේ තියෙන හඳුන්වත් සුවරලාවත් සමම්පිච්චවත් මේක ඇතුලේ නෑ තියෙන්නේ නව දොලෙන් දොරකින් ගලන කාර්ලු විතරයි. ඒක දකින්න කැමති නෑ. ඒක ඉස්ලාම් ප්‍රශ්නෙත් ඇහුවේ ඒකයි සක්මන් කරගෙන ඉන්නකොට සත්‍යයට විරුද්ධව ක්‍රියාත්මක කරනවා. ඇතුලේ බැලුවට පස්සේ ඇතුලේ බලලා අයියෝ අයියෝ කියලා හිතනවා. ඒ චීදී තියන්න තමයි ශ්‍රද්ධාව ඕනේ කරන්නේ. ඒ චීනදී දකින්න එක දුකක් වශයෙන් සලකන්න එපා කියන බුදුහාමුදුරන් ප්‍රමෝදයක් වශයෙන් සලකන්න කියලා. ප්‍රීතියක් වශයෙන් සලකන්න කියලා. සතියක් වශයෙන් සලකන්න කියලා. පස්සද්ධියක් වශයෙන් සලකන්න කියලා. මොකද මේක තමන්ගේ දෙන්නේ. මම බෑමක් නෙවෙයි, අනුන්ගේ දෙයක් නෙවෙයි. මේ තුලින් නිවනක් හම් වෙනවා, කෙලස් කැපෙනවා. ඒ නිසා බුද්ධ ධර්ම උත්තරනාංශලා ඒකට අසුභ භාවනාවට අසුභයි කියලා කියනවා. ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී ඇතම් විට ඇස් නිලංකාර වන ගතියක් ඇත. ඊට හේතුව කුමක්ද පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔය දෙක පටන් ගන්න කොච්චර වෙලාවකින්ද එන්නේ කියන එකයි එතන බලන්න තියෙන්නේ. ගිය ගමන්ම වුණොත් එක අදහසක් කරගෙන කරන කොච්චර යනකොටද ඒක වෙන්නේ කියන එක උත්තර දෙනවනම් මේක ටිකක් සභාගත කරන්න පුළුවන්. කවුරු හරි ප්‍රශ්නක පිටරණට සක්මන් කරලා කොච්චර වෙලාවකින් දේ නිලංකාර වෙන ගතිය ඉන්නේ කියලා කියනවනම් ඒ කියන්නේ විනාඩි 20කට 30කට පස්සේ වුණා නම් භාවනා ඇතුලෙන් වෙන එක. ඉතින් එහෙමනම් කරන්න තියෙන්නේ ඒ තියෙන ආසනයක පොඩ්ඩක් වෙලා ඉඳලා අතාරින්නේ නැහැ වැඩේ. නමුත් ඉරියව් පවත්වන්න කියලා වැටෙන්න දෙන්නෙත් නැහැ. ආසනයක පොඩ්ඩක් විනාඩි 7ක් විතර ඉඳලා ආයෙ සරයක් සක්මන් කරනවා. එහෙමම කරලා කරලා කරලා ඒ කියන්නේ ඇඟ මේ එක දිගට වැඩක් කරගෙන යනකොට අවශ්‍ය ශක්ති සමතුලනය කිරීම කෙරෙන්නේ ඒ ආත්මාවෙන් තැම්පත්ලා තියෙන ආහාර ටික ටික ටික ටික ගන්නවා යා. අරගෙන ඉවර තමයි අර ඉරියව්වක් ඉසව්වක් දිගට පවත්වාගෙන යන්නේ. ඉතින් සව දුවන කියන පිටියේ තරඟ කරන අයට ඒ තරඟ කරලා ආවට පස්සේ විශාල ග්ලූකෝස් පතක් දෙනවා කන්න. කාපු ගමන් අර අඩුපාඩු ඔක්සිජන් ඔක්සිජන් නෙමෙයි ඒ ශක්තිය හම්බ වෙනවා. නැත්තම් අක්මාවෙන් තමයි නිකුත් කරන්නේ. ඒ නිකුත් කරන යනකොට එන්න එන්න ගියාට පස්සේ එක්ක කියන අක්මාව එක්ක මේ වැඩකාරකම් ටික අඩු කරපන්. එහෙම නැත්නම් මට දෙන්න බෑ. මේ වැඩි කරගෙන යන්න බලන ශක්තිය දෙන්න බෑ. අන්න එතකොට නිලංකාර වෙනවා. එහෙම නැත්නම් පණ නැති වෙන්න පටන් ගන්නවා. ඒතකොට තමයි ඊගාව මට්ටමට යන්න සමතුලිතතාවය ගන්න ඕනේ. උදාහරණයක් වශයෙන් කියනවා නම් ඔය හිමාලය කන්දේ වගේ 4000ක් විතර උසයි ඒකේ අඩි 1000ක් නගිනකොට උෂ්ණත්වය අංශක 4ක් විතර බහිනවා. ඔක්සිජන් වල ඝනත්වය උඟක් අඩු වෙන නිසා පළවෙනි අඩි 10 නැගලා රෑක් දෙකක් පුදියගෙන ඉන්න කියලා කියනවා. ඇඟ හැඩ ගැහෙන්නේ. මේ අඩු ඔක්සිජන් සහ සීතලට ගැට හැඩ ගැහෙන්නේ. ඊට පස්සේ ආයසරයක් තව හැතැම්ම අඩි 1000ක් නැගලා ආයේ තානායම් පොලක රෑක් දෙකක් ගත කරන්න ඕන. ඊට පස්සේ ඊගාව අඩි 3000 නැගලා අඩි 18 18 18 ඇඟ හඩ ගන්නවා. හඩ ගැහුවේ නැත්නම් ඒක දිගට යන්නේ කලන්ත ඇදලා වැටෙනවා. සීතල දරා ගන්න බෑ. හැඩ ගැහෙන්නේ ඒ හැඩ ගැහිමට සින්ක්‍රොනයිස් වෙනවා. මේ ඒ සින්ක්‍රොනයිස් වෙන්න ඒ කාලේ උඟාවක් අවශ්‍යයි. දැන් අපි මේ ආශාන්තරාවක් ගිහිල්ලා ඊට වැඩි උඩින් යනවා. උඩින් යනකොට ඒකත් වායු පීඩනේ පුදුම විදිහට හිර කරලා තියෙනවා. එහෙම නැත්නම් අපි ඒ වුණත් කන් අඩු කන් අගුළු හිර වෙනවා. කතා කරගන්න බැරුව යනවා ඒ පීඩනය සමතුලනය කරනකොට ඒ නිසා කියනවා පුළුවන් තරම් ඉහළට ගන්නකොට ඈනුම් අරින්න කරන්න එහෙම නැත්නම් කන් අකුළු වැටෙනවා පාත් කරනකොටත් වෙනවා ඉතින් ඒ වගේ නෙමෙයි මේ මේ සම්පූර්ණ වාතයට විරුද්ධලා යනකොට ඒ වගේ එක දිගට වැඩක් කරනකොට ඒ වැඩේට අවශ්‍ය ශක්තිය සුළු සුළු ශක්ති මුදා හැරීමක් බොහෝ වෙලා පවත්වන්න පුළුවන්කක තලතුණකම කියනවා. බොහෝ ශක්ති ප්‍රමාණයක් ටික වෙලා පවත්වන එක ඊළඳාරිකම. හැබැයි ඒකෙන් පස්සේ වැටෙනවා. කරගෙන යන්න බෑ. ඉත බයසට යනකොට යනකොට වෙන්නේ එච්චර ඊළඳාරිකම් කරන්න යන්නේ පොඩ පොඩ පොඩ ශක්ති මුදාහැරෙමින් දිගට යනවා. ඉතින් මේ වගේ දෙයක සක්මණේදී පුරුදු වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි එක දිගට වෙන වැඩක් කරනවනම් ඔය ඇත්තටම මිනිස්සෙක් ඔය තේ එකක් බොන්න නතර වෙනවා කියලා කියන්නේ තේකින් සීනි ටිකුත් හම්බ වෙනවා. ඊට විශ්‍රාමයක් හම්බ වෙනවා. ඒ විශ්‍රාමිත ලෑස්ති වෙලා ඊගාසරයට යනකොට ඉස්සල තරම් වේගෙන් යන්න බෑ දැන්. අඩු වේගෙන් යනවා. ආහනේම කරලා කරලා තමන්ගේ ප්‍රකෘති ප්‍රශස්ත වේගය තේරුම් ගන්නවා කියන එක තමාට අවුරුදු 100ක් හිටියත් තමන්ට තේරෙන්නේ නැහැ. ඒක අපි වයසට ගිය මිනිස්සු මොනවත්වත් දන්නේ නැති නිසා ඩොක් ගාලා ඇදගෙන වැටෙන්නේ. යාර සෙල්ලම් කාලේ යන්න හදනවා. එහෙම නැත්නම් පරියන්ගේ පැයක් ඉඳලා වයසක කෙනෙක් එකපාර නැගිට්ටොත් මොකක්ද නැහැ එහෙම ඩොක් ගාලා වැටෙනවා. අර ඇඟ තිබෙන බොහොම විවේකීව ඒ නිසා කියනවා පරියන්කෙන් නැගිටලා පොඩ හරි බරි ගහන්නේ කියලා හරි බරි ගහලා අතපය පොඩක් අත ගාලා බලන්න කියනවා දැන් නැගිටින වැඩේට මට ශක්තිය තියෙනවද කියලා. ශක්තිය තියෙනවනේ නැගිටින්න පුළුවන්. එහෙම නැත්නම් ඒක පාරට පරියන්ගෙන් නැගිටපු ගමන් නැගිටින්න කිව්වොත් ඇදගෙන වැඩ. අන්නේ සමතුලනය ආ හැඩ ගැහිීමේ වැඩපිළිවෙලට අපේ ඇඟේ ඕනම දෙකට හැකියාව තියෙනවා. ඔය කලබල වුණොත් බෑ. ඒකට හැඩ ගැහෙන්න කල් දෙන්න ඕන. හැඩ ගැහෙන්න කල් දෙන්න පුළුවන් වුණොත් මම කියන්නේ අපිට පියාඹන්නත් පුළුවන්. ඔය අපිට පීනන්නත් පුළුවන්. ඔය අපිට වතුර ගිලෙන්නත් පුළුවන්. ඔය ඕන දණක් කරන්න පුළුවන් කාලයක් යනවා. අපි මේ මෙතෙන්ද අපි ඉස්සල්ලාම පරිණාමය තිබන්නකොට කියන්නේ ඔක්කොම අපි ඉස්සලා වතුරේ තමයි ඉඳලා තියෙන්නේ. වතුර ඉඳපු සත්තු තමයි ගොඩ බිමට ඇවිල්ලා උගේ ජීවි වෙලා කට්ටියක් පීනන්න පටන් ගත්තා කට්ටියක් බිල් හරන්න පටන් ගත්තා කට්ටියක් වතුරෙම හිටියා කට්ටියක් ගතුන් නගින්න පටන් ගත්තා මේ ඔක්කොමලා නෑනමසින්ලා තමයි වඳුරෝයි රිලවුයි එක එක්කත් අපෙන් පිට කවුරක්වත් නැහැ ඒගොල්ලෝ ඒක පුරුදු කරලා පුරුදු කරලා දැන් වඳුරෙක් ගහ දිහා යනකොට බලන් ඉන්නකොට අපිට ඇඟ හිරි වැටෙනවා අපි වඳුරෙක් වුණත් එහෙම මිනිස්සුෙක් දැක්කම ගියා මේ මැට්ටට තාම ගහකනක් ගන්නවත් බෑනේ බලන්න මම මම නගින හැටි කියලා අපි ඔක්කොම එකයි 98.9යි ගාණක් අපේ මේ RNA DNA ඥාන සමානයි. වතුරගේ අපේ. මොන જાතිවත් වෙනසක් නෑ. ඔය දශම දෙකේ වෙනසට තමයි ඔය එක වඳුරා මම මිනිහා මම ගෑණි මම මිනිහා මම පැවිදිලා මම දන්නේ නැහැ කියලා ඔක්කොම ආලවට්ටම් තියෙන්නේ අර බොහොම ලේස් එක. නැත්නම් ඔක්කොම මැෂිනලා තමයි. නෑන මැෂින තමයි. ඔය හැම සෙල්ලමක් කරනවා හැම එකේම හැකියාව අපිට තුල තියෙනවා. අපි දැනටත් එක දිහාගත් දිශාගත වෙලා තියෙනවා. වෙන මොකක්වත් නිසා නෙවෙයි තණ්හාව නිසා. වෙන මොකක්වත් නිසා නෙවෙයි මාන්න නිසා. වෙන මොකක්වත් නිසා නෙවෙයි දෘෂ්ටි නිසා. ඒ වයින් කරපුව ගමන් සියලු හැකියාවල් මේකේ තියෙනවා. ටිකක් වෙලා යනවා. ඉතින් ඒකට සක්මන මම හිතනවා හරීම ෂෝක් මේ සමතුලනේ හරියට ශක්තිය සමතුලනය කිරීම ඒකට මොළයට ඕනම දෙයක් කරන්න පොඩ්ඩක් වෙලා දෙන්න. නිර්වාණ සරණයි ගෞරවනීය සාමිනාංශ මේ වැඩසටහන සම්බන්ධ වීමෙන් මා ලැබූ මහත්ම ලාභය වන්නේ ආකල්පමය වෙනසකි. මෙතුවක් භාවනාවේ පරමාර්ථය ලෙස මා විසින් වටහාගෙන තිබුණේ සමාධියයි. නමුත් පසුගිය දින කිහිපය තුළ අසන්නට ලැබුණු ඔබ වහන්සේගේ උපදෙස් සහ අනුශාසනා නිසා මේ ආකාශය වෙනස් වී සතිපට්ඨානයේ නියම අරුත වැටහිණි. භාවනා කාලය තුලදී අත්විඳි සුවය භාවනා කාලය තුලදී අත්විඳි සුවය අනුව භාවනාවේ සාර්ථකත්වය තීරණය කරන පටුව වැටහීමයි වැටහීමකයි මා පසු වූයේ. භාවනාවේ සාර්ථකත්වය වන්නේ එම කාලය තුල අත්විඳින සැප හෝ දුක් වේදනා ඒ නිසා ඇතිවන නොසන්තුන්කම් කෙරෙහි සතිමත් වී ඒ කෙරෙහි උපේක්ෂාව ඇති කර ගැනීම බව මම මෙහිදී වටහා ගතිමි. ඔබ වහන්සේ විසින් පෙන්වා දුන් දහම ප්‍රායෝගිකයි ඒ සාන්දෘෂ්ටික බව මා අද්දුටු වෙමි. පෙර මා විසින් බොහෝ විට අනුගමනය කළ ක්‍රමයක් වූයේ භාවනා කාලය තුල හටගන්නා දුක් වේදනා කෙරෙන් පලා යාමකි. එනම් ඉරියව් මාරු කිරීමකි. මේ සෑම අවස්ථාවකම දුක වටහා ගැනීමට ලැබුණු අවස්ථාවක් මා විසින් මගේ නොදැනුවත්කම නිසාම මගහැරගත් බව දැන් මට වැටහි. අස්සජී සූත්‍රයේ දැක්වෙන අවස්ථාව මගේම මරණයේ මොහොතේදී අත්කරගත් සමාධිය නොලැබී යාමට හැක. සමාධියම තරණ කොට හිටියොත් මෙහිදී සිදුවන්නේ නොසන්සුන් මනසකින් යුක්තව මිය යාමටයි. ඔබ වහන්සේ විසින් සතිපට්ඨානයේ නියම අර්ථ මට වටහා දුන් බව සිතේ. පෙරවන් සරණයි ඔබ වහන්සේට මේ ජීවිතයේදීම සසර ගමන නිමාවටපත් කිරීමට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා. මගේ ජීවිත කාලය තුළ මා විසින් රැස් කළ සියලුම කුසල් ඔබ වහන්සේට අනුමෝදන් කරමි. ඔක්කොම සාදු සාදු කියන්නේ. ප්‍රශ්න ඉවරයි. ඒක නිසා ඒක හොඳම ඉවර කිරීමට හොඳම ප්‍රකාශයක් එක. ඉතින් ඊට පස්සේ මම චූලට කියනවා මයික් එක බාල අරගෙන අපේ මේ වැඩසටහනේ සමාප්තිය සටහන් කරන වැඩපිළිවෙලට කාලය ගන්නයි කියලා.